ඉතින් ලිනගේ මහත්තයා ලෑස්තිලා ඉන්නවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. අද ප්‍රශ්න 13ක් ඉදිරිපත් වෙලා තියෙනවා. 12ක්ම කමටහන් අදාළ ප්‍රශ්න. ස්වාමින් වහන්සේ මා මෙවැනි නේවාසික භාවනා වැඩසටහනකට සහභාගී වූ ප්‍රථම වතාවයි. දින කීපෙදීම සක්මන් භාවනාව පරයන්ක භාවනා ප්‍රගුණ කිරීමට උත්සාහ කළෙමි. අනෙක් දිනවලට සාපේක්ෂව ඊයේ දිනේ පරයන්ක භාවනාවේ සිටමින් ආනාපාන සතිය වැඩිම මට අපහසු විය. ඉතා ඉක්මනින් සිත අරමුණෙන් බැහැරවන බව දැනුනි. බැහැර වූ වාර ගන්ධ වැඩිය. බාහිරව ජීවන රටාවේ වෙනසක් හෝ මානසික විශේෂ දුවීමක් නැමැතුව එක් දිනයකට හිත වෙනස් වීම කෙබඳු බලපෑමක්ද? මගේ අපේක්ෂාව වූයේ ප්‍රගුණ කරන දිනයක් පාසා ඊට සමගාමීව සතිය වර්ධනයයි. ඒත් විෂම බවක් ඇති වූයේ ඇයිදයි පහදා දෙනු මැනවි. ඔව් ඇත්තටම ඉතින් සතිය දිනු වීම විතරක්ම නෙමෙයි ඇත්තටම සමාධිය ඔය ඔක්කොම කරුණු හේතු රාශියක් මත රඳා පවතිනවා. ඉතින් එක හේතුවක් කියලා නෙමෙයි අපි යොදන වීරය මත අපේ කාලසටහන මත අපි කරපු කියපු දේවල් මත සමහරවිට අපි මේ කාපු බීපු දේවල් මත හොවා මත පවා ඉතින් අපේ මේ මේ කටයුතු ඉතින් හුඟක් වෙලාවට රඳා පවතිනවා. ඉතින් අපි ටික ටික ලැබෙන ලැබෙන විදිහට තමයි ඉතින් කරගෙන යන්න තියෙන්නේ. කරගෙන යනකොට සමාහලාවට Tamanට තේරෙනවා අපිටම දවසක යම්සි භාවනා පරයන්කයක් හොඳට සාර්ථක වුණා නම් සමාහලාවට පොඩ්ඩක් තේරුම් ගන්න ඉඩ තියෙනවා මේ මෙන්න මේ මේ හේතු ටික ගන්නට සකස් වෙච්ච නිසා තමයි අද නම් මෙන්න මේක හොඳට සාර්ථක වුණේ කියලා. එහෙම අපිට හොඳට කියන්නේ සාර්ථකයි කියලා Tamanට දල වශයෙන් වැටහෙන යම්කිසි භාවනා පරයන්කයක් නැත්නම් හොඳ සක්මනක් කෙරුණාට පස්සේ Taman පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන තියෙන මොන මොන හේතු නිසාද මේ අද භාවනාව සාර්ථකුනේ කියලා ඊට පස්සේ ඊළඟ වාරේ ඉඳන් ඒ හේතු ටික හැමතිස්සම සම්පාදනය කරන්න උත්සාහත් වෙන්නයි තියෙන්නේ. ඊතරම අපිම තමයි මේ තේරුම් ගන්නේ මොන මොන රටාවක් කරහද තම තමන්ගේ භාවනාව වැඩෙන්නේ කියලා. ඒ නිසා ඇතම් කෙනෙක්ගේ සමහරවට ඔන්න උදේ වරුවේ හොඳට වැඩෙනවා, තවත් කෙනෙක්ගේ දවල්ට වැඩෙනවා, තවත් කෙනෙක්ගේ රැයට හොඳින් කරනවා. ඉතින් මේ වගේ අපි එකිනෙකාට යම් යම් සුවිශේෂ කාලවකවානු පවා තියෙනවා. ඒ නිසා අපි අපිම තමයි තේරුම් ගන්න තියෙන්නේ අපේම භාවනාව ටිකක් කාලයක් කරනකොට රටාව පොඩ්ඩක් අල්ලගෙන හොඳ Tamanට සාර්ථකයි කියලා වැටහෙන පරයන්කයක් සක්මනක් ආපස්සට හැරලා මොන මොන හේතු නිසාද සාර්ථකුනේ කියලා පොඩ්ඩක් බලන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූලික අරමුණ පිම්බීම හැකිලීමයි. වරින් වර ඊයේ දිනේදී සියුම් ලෙස දැනුණත් දිගු වේලාවක් වේලපම ඉන්නට බැරි වුණා. සක්මන වම දකුණ වශයෙන් තබන විට වැලි පොළවේ ඝන බව, සියුම් බව යටිපතුලට හොඳට දැනුණා. ඒ අතරතුර සිත වෙනත් අරමුණු වලට ගිය බව අඳුරාගත්තා. අද දිනේදී සක්මන් භාවනාව හොඳට සතිමත්ව පැය භාගයක් පමණ සිදු කර ඒ සිදින්ම පරයන්කේ වාඩි වුණා. පිම්බීම හැකිලීම් අරමුණට සිත යොදාගෙන ඉන්නා විට විශේෂ තදවීමක් මතු වුණා. මූලික අරමුණටත් ඒ තුලින් හිත දෙසටත් හිත ඊටාම සංවරයෙන් යොමු කළා. ක්‍රමයෙන් පිම්බීම හැකිලීම අරමුණ සියුම් මන බව දැනුණා. විශේෂ තද පෙරපීම් ගතියක් දැනුණා. ඉතාම හොඳ සෑහළු ගතියක් සතුටක් හිතට දැනුණා. ඒ අයුරින්ම බොහෝ වේලාවක් ඉන්නට හැකියාව ඇතත් පෑයකට පමණ පසුව මා ඉන්න නැගිට්ටා. ඉදිරියට මගේ භාවනාව සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ලැබේ නම් වඩාත් අගය කරමි. ඊරුවන් සරණයි. ඔව් මම හිතන්නේ වෙඩි විශේෂ කියන්නේ වෙනසක් කරන්න දෙයක් නැහැ. කරගෙන යන විදිහට හොඳයි. තටියක් මේ අපි තුමු පිම්බිම හැකලීමේ භාවනාවේදී ටිකක් තව බලන්න ඕනනම් හොඳට මේ ඊටාම සියුම්ම පිම්බීමක් පටන් ගන්නවා ඊළඟට ටික ටික ඒකේ වර්ධනය වීමක් අත්දැක ගන්න පුළුවන් ඊළඟට ඒක තුනී වෙලා නැති වෙලා යනවා ඊට පස්සේ කෙටි විරාමයකට පස්සේ තමයි ඔන්න ඊළඟ හැකිලිම පටන් ගන්නෙ හැකිලීමත් ඊටාම සියුම්ම පටන් ගන්නවා ටික ටික වර්ධනය වෙනවා ඊට පස්සේ ඒකත් නොපෙනී නොදැනී යනවා ඊපස්සේ ආයි විරාමයකට පස්සේ ඔන්න ඊළඟ පිම්බීම පටන් ගන්නවා නිසා මේ චක්‍රය චක්‍රය තුල හොඳට හිත පවත්වන්න පුළුවන් නම් තවත් හොඳට අපි මේ අරමුණේම හොඳට নিমগ্ন වෙලා ඒ තුලම බැසගෙන හොඳට සමීප වෙලා ඒක බලා ගන්න අවස්ථාව තියෙනවා. ඒක තව වර්ධනයනට තමයි මෙතන මේ එක පිම්බීමක් හැකිලීමක්ම විතරක් නෙමෙයි. ටික ටික තව තව ධාතු ලක්ෂණ පවා මතුවෙන්න පුළුවන්. ඊට අමතරව තමන් මේ වෙනකොට පිම්බෙනවා හැකිලෙනවා කියලා යම් මෙනෙහි කිරීමක් කරනවා නම් ඒකත් පොඩ්ඩක් ඕනනම් නවත්තලත් බලන්න පුළුවන්. දැන් මුකුත් මෙනෙහි කිරීමකින් තොරව හොඳට මේ සිද්ධ වෙන ක්‍රියාවලියේ ක්‍රියාවලිය ගැන සතිමත්ව අවධානයෙන් ඒක කරන්න පුළුවන් කියලා. අපිම තමයි චොට්ටක් ඒ වගේ එහෙට මෙහෙට පොඩ්ඩක් දාලා බලන්න වෙන්නේ දැන් කොයි මට්ටමකට අපේ හිත දියුණුලාද කියලා නැත්නම් සතිය දියුණුලාද කියලා ඊට පස්සේ අපිටම මෙනෙහි කිරීමකින් තොරවත් මේ දැන් සාර්ථක කරන්න පුළුවන් නම් මෙනෙහි කිරීමකින් තොරව හොඳට අවධානයෙන් කටයුත්තේ දෙන්නයි තියෙන්නේ ගෞරවනීය ස්වාමින්වහන්ස මා අවුරුදු එකමාරක් පමණ කාලයක සිට ආනාපාන සති භාවනාවත් සක්මන් භාවනාවත් දෙකම කරනවා සක්මන් භාවනාවේදී මට හොඳට සතිය පිහිටනවා ඒ ටික වේලාවකින් නැවත හිතට නොඑක් දේ මතුවී මා කරන්නේ කුමක්දයි සිතනවා. නැවතත් මා සක්මනට යනවා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වඩන විටත් ටික වේලාවකින් හිත වෙනතකට යනවා. මා හරිම මහන්සියකින් භාවනාව කරගෙන යනවා. මට තවම ඇයි ප්‍රතිඵල ලබන්න බැරි කියා දැනගැනීමට මා කල යුත්තේ කියා දෙන්න. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? තේරෙනවද? මේ ඉතින් සක්මන් මේ භාවනා කරනවද? ඉතින් සක්මන් භාවනා කරන්නේ ඉඩයක් නැහැ. ආ එතකොට මේ ඉඳගෙන කරන භාවනාව gededdi කරනවද? කොච්චර දවස් කොච්චර වෙලාවක් කරනවද? වැඩි වෙලාවක් නැහැ. ටික වෙලාවක් කරනවා. ටික වෙලාවක් කරනවා. ඉඳලා හිටලා මගත් හැරෙනව නේද? කරන්න බැරිත් වෙනව නේද? <laughs> එහෙමද? එහෙමයි. හැමදාම කරනවද? හැමදාම කරන එක දවසක් වගේ හැරෙන්නේ. දවසක් වගේ තමයි මග හැරෙන්නේ. කරනකොට පැය භාගයක් විතර කරනවද? පැය භාගයක් පැයක්? නෑ. පැය භාගයක් වගේ. වගේ තමයි කරන්නේ. තව ටිකක් කරන්න වෙනවා. ඉතින් මදි. එහෙනම් තව ටිකක් පුළුවන් නම් ගෙදෙද්දිත් තව කාලේ වෙන් කරගන්න. ඒ කියන්නේ උදේ වරුවේ පුළුවන් නම් වෙලාවක් වෙන් කරගන්න, හවස වරුවේත් නැත්නම් රාත්‍රී කාලෙත් යමක් යම් කාලයක් වෙන් කරගන්න. පුළුවන් නම් සක්මනත් එකතු කරගන්න. ඒ කියන්නේ සෑහෙන ඒ කියන්නේ මුලදී ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඉතින් අපි සමාලාවට කියන්නේ දීර්ඝ කාලයක් අපි කරා කියලා කිව්වට ඒක දිගට හොඳට ඒ කියන්නේ දවස පුරාම හොඳට ඒකේ Java කැවෙන විදිහට ඒක කරන්න ඕනේ. නැත්නම් අපි පොඩ්ඩක් කරනවා ඊට පස්සේ අපි සම්පූර්ණයෙන්ම ඒක අතහැරලා දාලා අපි වෙන වෙන කටයුතු වල දෙනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න ආයි අනිත් දවසෙත් ආයි පොඩ්ඩක් කරනවා. වෙන වෙන කටයුතු වල දෙනවා. එතකොට ඉතින් අර හොඳට ඒකේ ගැම්ම එන්නේ නැහැ. ඒ හින්දා මෙහි ආවට පස්සේ දැන් මේ ටිකේ කොහොමද තත්ත්වේ? සක්මන් භාවනාව නම් මේ මුදුව ආරණ්‍යයේදීත් හොඳට කරා. දැන් මෙහෙදිත් ඒක හොඳට කරනවා. ආනාපාන සති භාවනාව තමයි චුට්ටක් අමාරු. කමන්න ඒක ඕනනම් ආනාපාන සති වෙනුවට මේ උදරයේ පිම්බීම හැකිලිම තේරෙනවද? මට ඒක නම් අමාරුද? කමන්නේ. චුට්ටක් ඉතින් මහන්සි වෙන්න. ඒ කියන්නේ මුලදී ටිකක් යෙදීම හරහා තමයි මුල ටික අල්ලගන්න තියෙන්නේ. තව ටිකක් උනන්දුවෙන් කරන්න. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත මම බොහෝ කාලයක් ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළ යෝගිනියක් මි. මගේ මෙම භාවනාවේ පළමු පියවර ලෙස ආස්වාද ප්‍රස්වාසයේ අරමුණු කරමි. එසේ කරන විටදී සිත සමාධිමත් වූ පසු දැනෙන්නේ උදරයේ පිම්බීම හා හැකිලීමයි. මගේ මෙම භාවනාව ඉදිරියට තවත් ප්‍රගුණ කර ගැනීමට අවවාද කරමින් ඉල්ලා සිටිමි. සම කියන්නේ හොඳට හිත ආනාපාන සතිය හරියා ගිහිල්ලා එකඟ වුණා නම්, ඒ කියන්නේ සමාධි වුණා නම් ඊට පස්සේ Tamanට මේ කායික වශයෙන් දැනෙන ඕනම දෙයක් කියන්නේ දැනට දැනටත් මතුවලා තියෙනවා නම් යමක් ඒවා පාවිච්චි කරාට වරදක් නැහැ. අර තේරුම් ගන්න තියෙන්නේ අපි ආනාපාන සතිය වගේ එකක් මගදී යනව වෙනුවට ඒ කියන්නේ මගදී කියලා කියන්නේ ටිකක් වැඩෙන හරියේදී ගිහිල්ලා ආයි මේවා බලනවා වෙනුවට ආනාපාන සතියෙන් යන්න පුළුවන් දුර යන්නයි තියෙන්නේ. ඒකේ Tamanට තේරෙනවා නම් හොඳට Taman පියවරෙන් පියවර වර්ධනය වුණා. අපි හිතමු හොඳට මුල මැදාග වගේ දේවල් බැලුවා. හොඳට හිත එකඟතාවයක් ඇති වුණා. ටික ටික හුස්ම රැල්ල සියුම් වුණා. ඊට පස්සේ තැම්පත් වුණා. ඒ තැම්පත් වෙච්ච ස්වභාවයනොත් ඔන්න අපිට හිතමු පැය කාලක් විනාඩි 20ක් විනාඩි 30ක් විතරම හොඳට සමාධිමත්ව ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. හිත එහෙම හි කරගන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. නින්දට වැටෙන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමනම් අන්න කායික වශයෙන්ුත් දැන් මතුවලා තියෙනවා නම් යම් යම් අරමුණු ඒවා නිරීක්ෂණය කරන්න පටන් ගන්නයි තියෙන්නේ. ඒ නිසා පිම්බීම හැකිරීම දැන් මතුවලා ඒක තේරෙනවා නම් වරදක් නැහැ. ඒක දැන් නිරීක්ෂණය කරන්න ගන්න. දැන් කිසිම මොකක්වත් يعني පිම්බීම හැකිලිම කියලා ආයි මේ මුල ඉඳන් වඩනවා නෙමෙයි. දැන් තියෙන්නේ අර ආනාපාන සතිය හරහා එකඟ වෙච්ච හිතක්, සියුම් වෙච්ච හිතක්. ඒ හිතින් ඒ සමාධිමත් බවෙන් තමයි දැන් පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරන්නේ. මෙතෙන්ද කිසිම මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්නේ නැතුව පිම්බීමක් ගානේ දැනුවත් වෙන්න. හැකිලීමක් ගානේ දැනුවත් වෙන්න. ඊළඟට කායික වශයෙන් වෙන වෙන දේවලුත් දැනෙනවා නම් අපිට සංවේදනාවන් දැනෙනවා නම් මීට වඩා තීව්‍රව දැනෙනවා නම් මෙතන අතහැරලා ඔන්න එතන ගිහිල්ලත් හොඳට නිරීක්ෂණය කරනවා. සමහරවිට අර පරණ පුරුද්දට ආනාපාන සතියට යන්න ඉඩ තියෙනවා. අපි හැබැයි එතන ආනාපානය නැවත කරන්නේ නැතුව මේ අලුත් තරමුණ නැවත නැවත හිතට හුරු කරලා දීලා එතන නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම වසර සිට භාවනා කරන යෝගියෙමි. රාත්‍රී කාලයේ විනාඩි 45ක් පමණ භාවනා කරමි. මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. නිරීක්ෂණයේදී පිම්බෙන විට දීර්ඝ බව මදක් නතර වී ඇකිලෙන බව විට කෙටි බව එය මදක් නතර වේ. කයේ යම් තැනක වේදනාව ඇති වී එය නිරීක්ෂණයේදී ඇතිවීම හා නැතිවීම කීප සැරයක් සිදු විය. කයේ සතුන් ගමන් කිරීම, සිතුවිලි ඇවිත් එනවා යනවා, පැහැදිලි ආලෝකයක් වරින්වර මතුවීම, කය හා සිත හරි සැහැල්ලුයි. පැහැදිලි ආලෝකයක් වරින්වර මතුවීම නිවසේදී ඉතිපිසෝ ගාතාව නිතර මෙනෙහි කරමි. ඊළඟ සක්මන් භාවනාව සක්මනේදී වැලිවල රළු බව, මෘදු බව, සීතල බව වැටහි. සමබරතාවයේ නැතිවීම දැනේ. වේදනාව වෙන විට ඒ නිරීක්ෂණය කෙලෙමි. ඒ ඇතිවී නැතිවීම සිදුවිය. සක්මන්ට වැඩි වීර්යයක් නැමැති බව වැටහි. ඔබ වහන්සේගෙන් යම් උපදේශයක් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සක්මනත් ඒ කියන්නේ දිගට කරනවා නම් හරි. ඒ කියන්නේ මෙතන කියනවා දිග වීරයක් නැහැ කියලා. ඒ කියන්නේ සක්මනට එච්චර උනන්දුවක් නැහැ කියන එකද දන්නේ නැහැ. ඒ කියන්නේ මෙහි මේ කාලසටහන පුළුවන් තරම් මේ අනුගමනය කරන්න. මේදි සක්මනයි පරයන්කයි සක්මනයි පරයන්කයි කියලා එකක් එකක් පස්සේ දාලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් සක්මනිනුත් ප්‍රයෝජන ගන්න. සක්මනයට සක්මනෙන් හොඳට අපේ සතිය වඩා ගත්තා නම්, පිහිටුවා ගත්තා නම් ඊට පස්සේ අනිවාර්යයෙන්ම වාඩි වුණාට පස්සේ හිත ඊටාම සූක්ෂමව වර්තමාන අරමුණේ තැම්පත් වෙනවා. නැත්තම් ඒක නිරීක්ෂණය කරගන්න අවස්ථාව සලස්සනවා. ඒ නිසා මේ දෙකේ එකතුවෙන් තමයි යන්න තියෙන්නේ. මට මුකුත් ලොකු ගැටලුවක් නැහැ කියලා තමයි මට නම් තේරෙන්නේ. දිගට කරගෙන යන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මීට පෙරද මගේ භාවනාවේ අත්දැකීම් වහන්සේට ඉදිරිපත් කළෙමි. ඒදී මට දිගටම භාවනා කරන ලෙස අවවාද කළා. ස්වාමීන් වහන්සේ මම ආනාපානසති භාවනාව සඳහා පරිණංගකට වාඩි වූ සැනින් ඇඟ ගැහෙන්න ගන්නවා. පසුව සමාධිමත් වූ සිතට නොයෙකුත් ආකාරයේ රූප ඇවිත් ඇවිත් යනවා. මම මේවා බලාගෙනම ආනාපාන සතිය වැඩුවෙමි. මෙසේ විනාඩි 40 40ක් පමණ එක දිගටම කරගෙන ගියා. සිතුවිලි නැත. රූප එනවා යනවා. මම කළ යුත්තේ කුමක්ද? කියන්නේ ආනාපාන සතිය වඩද්දී යම් යම් අපි මීට කලිනුත් සාකච්ඡා කළා යම් යම් වගේ සංඥා ඉදිරිපත් වෙන්න පුළුවන් රූප සංඥා වෙන්න පුළුවන් විවිධාකාර සද්ද උනත් ඇහෙන්න ඉඩ තියෙනවා නමුත් ඒවා නිකම්ම අතහැරලා දාන්න ඒවා ඔස්සේ යන්න එපා ඒ කියන්නේ අපේ හිතේ නිකන් තැම්පත් වෙලා තියෙන යම් යම් සංඥාවන් මතුවෙන්න ඉඩ තියෙනවා මොකද ඒ කියන්නේ විශේෂයෙන්ම මේ හුස්ම රැල්ල සංසිඳනකොට නැත්නම් අපේ හිත අරමුණු කරන් ඉන්න අරමුණ සියුම් වෙනකොට අර විඥාණයට බැස ගැනීම සඳහා මේ වගේ ඇතුලේ තියෙන යම් යම් සංඥා ස්වභාවයන් මතු කරලා දෙනවා. ඒකට අහු වුණොත් අපි වෙන පැතිවලයි යන්නේ. ඒ නිසා විවිධාකාර රූප සංඥා ඒවි හැමෝටම එන්නේ නැහැ. මෙතෙන්ද දැන් ඇවිල්ලා තියෙන හින්දායි මම මේ කියන්නේ. මේ මෙතෙන්දින් හැබැයි අදහස් කරන්නේ ආලෝකයක් වගේ දෙයක් නන් නෙමෙයි. මෙතෙන්දී අදහස් කරන්නේ අපි හිතමු ගැහණු පිරිමි රූප නැත්තම් ওই මොනවා මොන හරි අර සාමාන්‍ය සම්මේ සම්මුති ලෝකේ තියෙන යම් සංඥාවන් තමයි අපි මෙතෙන්දී මේ කියන්නේ ඒ බඳු සංඥාවන් වලට අහු වෙන්න එපා. ඒ සංඥා එහෙම්ම අතහැරලා දාන්න. ඒවා හුදු මනසෙන් හදාගත්ත මනෝමය සංඥා. මේ ටික එහෙම්ම අතහැරලා දාන්න. ඊළඟට ආනාපාන සතිය දිකට කරගෙන යන්න. එතකොට තමයි අන්න සංඥාවලුත් හිත මිදිලා නැත්තම් අයින් වෙලා ඔන්න හොඳට හුස්ම රැල්ලේ තැම්පත් වීමක්, පිරිසුදුව තැම්පත් වීමක් සිද්ධ වෙන්නේ. සක්මන් භාවනාවේදී ටික වේලාවක් එකම අරමුණේ සිටිය හැක. ධාතුන් ප්‍රකට වෙයි. ස්වාමින්වහන්සේ අද උදේ පරයන්ක භාවනාවේදී මට කිසියක එක්කමක් හටගත්තේමි. වේදනාවක් ලෙස මෙනෙහි කළත් එය පහව ගියේ නැත. බොහෝ වේලාවක් එය පැවතුණි. ස්වාමීන් වහන්සේ මම කළ යුත්තේ කුමක්ද? පොඩ බලන්න සමහරට අනවශ්‍ය විදිහට වැඩි වීරයක් යදුවොත් සමහරට ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. නැත්තම් නම් හැබැයි කියන්නේ භාවනාව නිවැරදිව කෙරුණා නම් හුඟක් වෙලාවට කියන්නේ ඔලුව කැක්කුම් වගේ දේවල් ලොකුවට නම් එන්නේ දක් නැහැ. ඒසත් පොඩ්ඩක් බලන්න කරපු රටාව හරිද කියලා බොහොම සැහැල්ලුවෙන් කරන්න. ඒ කියන්නේ සක්මනේදී අනවශ්‍ය විදිහට වැඩි වීරයක් කරන්න යන්න එපා. බොහොම සැහැල්ලුවෙන් කය එහාට මෙහාට Tamanට පුරුදු වේගයෙන් අරගෙන යනවා. හිතන්න දැන් අපිට يعني භාවනාව පැත්තකින් තියලා අපි හිතමු නිකන් ඔහෙ ඇවිදිනවා කියලා. පැයක් ඇවිද්දා කියලා මේ අත්ත වශයෙන්ම නම් ලොකු මේ හානියක් වෙන්න ඉඩක් නැහැනේ. අන්න ඒ වගේම තමයි මෙතෙන්දිත් අපි මේ අමතර වැඩකට කරන්නේ මේ වර්තමානයේට හිත ගැනීම පමණයි. කය කය කයේ පැත්තෙන් තියෙන්නේ කය එහාට මෙහාට සාමාන්‍ය ස්වරූපයෙන්ම තමයි යා සක්මන් කරන්නේ. අපිට ඒ රටාව අල්ලගන්න පුළුවන් නම් නැත්නම් අනායාසයෙන් සිද්ධ වෙන විදිහට නැත්නම් අනවශ්‍ය විදිහේ අපි බල කළා හිර කළා මේ ඌමනාවෙන් සක්මන් කරනව වෙනුවට සාමාන්‍ය විදිහට අපිට හුරු පුරුදු සක්මනේ අපි යෙදෙනවා. ඒ යෙදෙන අතරේ පාදයේ ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ අපි එතන එතන හිත පවත්වනවා. මෙතන අර වීරයේ සමබරතාවය අල්ලගන්න බැරි වුණාම පොඩ්ඩක් සමහරට ඔලුව කැක්කුම් වලට නැත්නම් හිසේ තදවීම වලට යන්න ඉඩ තියෙනවා අපි අනවශ්‍ය විදිහට වෙහෙසෙනවා නම්. ඒ නිසා පොඩ්ඩක් බලන්න වීරයේ සමබරතාවයක් තියෙනවා මේ කරගන්න තියෙනවද කියලා. ඊළඟට පොඩ්ඩක් සක්මන් කරපු තැනත් බලන්න මේ කියන්නේ අවු ආහාරමේ නැති සාමාන්‍ය සක් මේ හේවණක් තියෙන තැනක්ද කියලාත් පොඩ්ඩක් බලන්න. ගරුතර ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදෙන විට පිට යන අවස්ථා ඇති වෙනවා. එවිට මම මතක දහම් පදයක් වන කුම්භෝව අංගානි සකේ කපාලේ සමාදහං වික්ඛු මනෝ විතක්කේ කියන දහම් පදේ සිහි කරමි. එසේ දහම් පද සිතේ සිත පිටතට යන අවස්ථාවේදී සාමාන්‍ය gedara dora වැඩවලදීද පරයන්ක භාවනාවේදී මම යොදා ගනිමි. ඒ වරදක්ද? ඔව් ඒකෙන් ඒක මෙනෙහි කළා ඊට පස්සේ ආයි අරමුණට එන්නයි තියෙන්නේ. ඒ නිසා වරදක් නැහැ. නිකන් අවවාදයක් වශයෙන් Tamanට ඒක භාවිතා කරන්න. හැබැයි ඒක භාවිතා කළා ඒකෙන් ඒකෙන් පස්සේ ටක් ගාලා ආයෙත් අරමුණට එන්න. වැඩි වෙලාවක් අරමුණේ හිත පවත්වා ගැනීම නැත්නම් මූල කමඨානේ හිත පවත්වා ගැනීමයි තියෙන්නේ. මොකද අපි දැන් අපිට ඕන විනාඩියක් මූල කමඨානේ හිටියා. ඊට පස්සේ ඔන්න එළියට හිත පිට ගියා. දැන් මේක කියන්නත් ඔන්න තව විනාඩි දෙකක් විතර යනවා. ඒ ආයතන තව විනාඩියක් ඉන්නවා. එතකොට අර වැඩියෙන් කියලා තියෙන්නේ මේක කියන එක නම් ඒ තරම් <laughs> එච්චරම සාර්ථක නැහැ. එතකොට ඒ නිසා මේක අවවාදයක් වශයෙන් කියලා දෙන්න පොඩ්ඩක් මතක් කිරීමක් කළා ආපහු මූල කමටහන්ට එන්නයි තියෙන්නේ. ප්‍රාණායක භාවනාවේදී සිත සමාධියෙන් පවතින විට සිතට කුසල විතර්කයක් ආ විටද එම සිතුවිල්ද ප්‍රහාණය කළ යුතුයද? කරුණාවෙන් මේ පහදා දෙන්න. ඔව් ඒක ඇත්තටම ඉතින් يعني අපි භාවනාවේ කොයි කොයි මට්ටම් වලද ඉන්නේ කියන එක මත තමයි තීරණය වෙන්නේ. අපි තුමා අපේ හිත හුඟක් අපි තුමු විහිංසාව විතර්කයක තියෙන නැත්නම් ද්වේෂ විතර්කයක ව්‍යාපාද විතර්කයක තියෙන්නේ නැත්නම් කාම විතර්කයක නම් තියෙන්නේ. ඒබඳු වෙලාවකට කුසල විතර්කයක් පැමිණෙනවා කියන එක හරි ලාභයක්. ඒබඳු වෙලාවට අපි පුළුවන් තරම් කුසල විතර්කයකින් අපි ගාව දැනට තියෙන මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යටපත් කරන්න උත්සාහ උත්සාහ ප්‍රශ්නයක් නැහැ. එහෙම හරහා ඒ හරහා අපි හොඳ කුසල විතර්කයක් පාවිච්චි කළා. ඔන්න අර දැනට මතුවලා තිබුණා නම් යම්කිසි අකුසල විතර්කයක් ඒක මැඩපවත්වනවා ඒක නිකන් තල්ලු කරලා දානවා ඊට පස්සේ හැබැයි මේ කුසල විතර්කය අපි දුන් හොඳට හිතේ වැඩුණාට පස්සේ ඒකෙන් හිත ටිකක් ඒ කියන්නේ ඒ හරහා කුසල් පැත්තට හිත නැංගුවට පස්සේ මේ කුසල විතරකයක් හිමීට අයින් කරලන්න ඕනේ. يعني කුසල විතරකයක් උනත් දිගට පවත්වනකොට පවත්වනකොට සමහරවිට වෙහෙසක් දැනෙන්න පුළුවන්. ඔය ද්වේදහ විතර්ක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ওই කාරණාව ලස්සනට මතු කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා තමන් වහන්සේ බුදු වෙන්න කලින් මේ විදිහට විතර්ක කොටස් දෙකකට වර්ග කරා කියලා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක කියලා එක කොටසක් වර්ග කරා කියනවා. ඊළඟට නෙක්ඛම්ම විතර්ක, අවිහිංසා විතර්ක, අභ්‍යාපාත විතර්ක කියලා තව කොටසක් වර්ග කරා කියලා කියනවා. ඒ විදිහට අර විතර්ක දෙකට බෙදලා තමන් වහන්සේ තේරුම් ගත්තයි කියලා කියනවා. යම් අවස්ථාවක ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මේ කාම විතර්ක ආවනම් අන්න ඒක තේරුම් අරගෙන ඒක බැහැර කරා කියනවා. මොකද ඒකෙන් තමන්ටවත් අනුන්ටවත් මේ යහපතක් වෙන්නේ නැති නිසා. ඒ වගේමයි මේ කිසිම නිවනට හේතු වෙන්නේ නැති නිසා. මේක නුවණ ප්‍රහාණය කරන නිසා, නුවණ පිරිහෙලන නිසා. ඒ කාරණාවන් තේරුම් ගත්තාම අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ හිතේ පැනනැංග කාම විතර්කයන්, ව්‍යාපාද විතර්කයන්, විහිංසා විතර්කයන් ක්‍රමානුකූලව නැතිලා ගියලු. කියන්නේ භාවිතා කරලා තියෙන ක්‍රමේ තමයි ඔන්න මේවා Tamanට අහිත කරයි කියලා තේරුම් ගැනීම. Tamanට හානිදායකයි කියලා තේරුම් ගැනීම. නැත්නම් අනුන්ට හානිදායකයි කියලා තේරුම් ගැනීම. Tamanටත් අනුන්ටත් හානිදායකයි කියලා තේරුම් ගැනීම. තවත් එහාට මේවා හිතේ පැවැත්වීමෙන් අර තමන්ගේ කුසල පක්ෂය පිරිහෙනවා කියන එක තේරුම් ගැනීම. ඊළඟට ප්‍රඥාව පිරිහෙනවා කියන එක තේරුම් ගැනීම. සමාධියට පටහැනි කියන තේරුම් ගැනීම. මේ වගේ අර මේකේ තියෙන ආදීනව තේරුම් ගත්තනම් අකුසල විතරකයන්ගේ ආදීනව තේරුම් ගත්තනම් ඒක ප්‍රහාණය වුණා කියලා කියනවා. ඊළඟට අනිත් පැත්තෙන් කියනවා ඔන්න කුසල විතරකයක් ආවහම ඒක කොච්චර හිතුවත් ලොකු හානියක් නැහැ කියනවා. ඒ හින්දා ඒක හිතුවයි කියනවා. හැබැයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේක දිගට හැබැයි හිතනකොට කායික වෙහෙසක් දැනුණා. කායික මේ නිකන් කයට ක්ලාන්ත ගතියක් ඒ වගේ තමයි වචන තියෙන්නේ මේ කායන් කිලමති කියලා. ඉතින් මේ වගේ කායික වෙහෙසක් දැනුන නිසා අන්න ඒකත් අයින් කළා පුළුවන් තරම් මේ ඇතුළතම හිත පිහිටව ගත්තා. නිහඬව හිත ඇතුළතම හිත පිහිටව ගත්තා සමාධිමත් කරගත්තා කියලා. ඒ නිසා අපි දැනට භාවනාවේ ඉන්න කොතනද කියන එක මත අපිට තීරණය කරන්න පුළුවන්. අපි මේ වගේ අනවශ්‍ය අකුසල විතර්ක මත එලා තියෙනකොට ඒ හින්දා කුසල විතර්කයක් පාවිච්චි කරන්න ඒකේ වරදක් නැහැ. ඊට පස්සේ අපි හිතමු කෙනෙක් හොඳට දැන් චිත්තානුපසනාවක් වගේ වඩනවා නම් එතෙන්දී අපි කුසල් අකුසල් දෙකටම සමතැන දෙන්නේ. එතෙන්දී අකුසල විතර්කයක් ආවත් ඒකේ බලන්නේ ඇතිලා නැතිලා යන හැටි. ඊළඟට කුසල විතර්කයක් ආවත් එයාට වැඩි මේ තැනක් දෙන්නේ නැහැ. ඒකත් හුදු විතර්කයක් පමණයි. සිතුවිල්ලක් පමණයි. ඒකත් ඇතිලා නැතිලා යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අර සදෝසං චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. විත දෝසං චිත්තං විත දෝසං චිත්තං තිපජානාති. ආයි ඒකට 아무තු තැනක් දීලා නැහැ. විශේෂත්වයක් දීලා නැහැ. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාව. සක්මනේ සක්මනේදී වැලිවල ඇති සිසිල් බව, උණුසුම, සිනිඳ බව, රළු බව ඇතිල්ලීම දැනුනි. සක්මන සිදුවන විට මත්ගතියක් දෙපා පැත්තට බරවීමක්, එක් පාදයක කෙටවීමක් මුලදී දැනුනි. පසුව ඒවා මගහැරී කයට සැහැල්ලුවක් දෙපා ක්‍රමවත්ව ඉදිරියට යාමත් සිදුවිය. ඒ අනුව ඉදිරියට තබන පාදයේ විලුඹ පොළව මත තදවීමත් සමගම පසුපස පාදයේ ඉදිරියට යාමට එසවෙන බවත් උපරිම උසට එසවෙන විට බිම ඇති පාදයට ශරීරයේ බර දැනුනි. ඒ අනුව සිරුරේ බර දෙපා මත ක්‍රමිකව බෙදෙන ආකාරය අද්දුටු වෙමි. සක්මන පහසුය. වෙහෙස කර ගතියක් නොදැනේ. මේ දිනු කර ගැනීමට උපදෙස් පතමි. දිගට කරන්න. කියන්නේ Tamanට රටාව අහුවෙලා තියෙන බව තේරෙනවා. දැන් ඒ කියන්නේ ඊටාම සරල මේ වගේ තොරතුරු වලට Tamanගේ හිත හොඳින් දැන් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ සක්මන හොඳින් කරනවා. ඒ කියන්නේ අපේ හිත මෙබඳු සරල අරමුණක උපේක්ෂා සහගත අරමුණක නිකන් ඉන්නේ නැහැ. එයා සාමාන්‍යයෙන් ඉන්න මේවට කැමතිත් නැහැ. එයා කැමති මේ හිත අවුස්සන, හිතේ කෙලෙස් අවුස්සන අරමුණු වල තමයි අපේ හිත සාමාන්‍යයෙන් ඉන්නේ. නමුත් යම් කෙනෙකුට පුළුවන් නම් ඒවයින් හිත බැහැර කරගෙන උත්සාහයෙන්, වීරයෙන් මේ ඊටාම සරල උපේක්ෂා අරමුණක තියාගන්න, ඒකේ විස්තර බලාගන්න, ඒ කියන්නේ සාර්ථක වෙලා තියෙනවා. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. තව ඕනනම් මේ දැනටත් ඇත්තම සෑහෙන විස්තරات බෙදලා තියෙනවා. පොඩ්ඩක් හැබැයි ඕන්නම් පොඩි සකස් කිරීමක් කරන්න පුළුවන්. අපි පාද දෙකම සමාන්තරව බලන්න ගියොත් අර ටිකක් අපේ සතිය බෙදිලා යනවා. නැත්නම් අවධානය බෙදිලා යනවා. ඒ හින්දා වරකට එක පාදයක් විතරක් කරා නම් මම හිතනවා එතෙන්දී හොඳට එතෙන්ටම විතරක් යොමු වෙච්ච අවධානයක් වර්ධනය වෙනවා. නැත්නම් අපේ අවධානය වම් පාදයටයි දකුණු පාදයටයි දෙකටම බෙදලා යනවා. අපි දෙකම එකපාර නිරීක්ෂණය කරන්න ගියොත් නිසා එක පාදයක් පමණක් වරකට නිරීක්ෂණය කරන්න. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කලක සිට ආනාපානසති භාවනාව සක්මන් භාවනා කරන යෝගිය යෝගියෙක් මි. නිවසේදී වැඩිපුර යෙදෙන්නේ සක්මන් භාවනාවයි. පරයන්ක භාවනාව පැය භාගයකට ආසන්න වේලාවක නිරත වේ. මේ ස්ථානයේදීද මම සක්මන් භාවනා තුළ වැඩිපුර යෙදෙයි. ඊට හේතුව සක්මන පැයක් පමණ කර පරයන්කට ගිය පසු මට ආනාපානය නොදැනී යන බවක් වැටහේ. ඒ සමගම මගේ කඳේ උඩ කොටස දෙපසට වැනෙන ස්වභාවයක් සහ හිස පහතට නැමී නිදිබර ස්වරූපයක් හටගනී. නිදිමත නැති කර ගැනීමට මම යලිත් නැගිට සක්මන් භාවනාවේ නිරත වෙමි. සක්මන් භාවනාවේදී මාහට ඊතා සැහැල්ලුවෙන් කය ඉදිරියට යන බව වැටහේ. ධනහිස වලලු කර ආදිය නැමෙන ස්වරූපයේද නොවැටහේ. සමහර වෙලාවට සක්මන නතර කර ඉදිරිපස නැවතී බලා සිටින විට මළු පසුබිමේ රැල්ල ගන්න විට මා අවට පසුබිමෙහි ඇල්ල ගහන ස්වභාවයක් හා බිම ඇති සියුම් වැලිකට උඩට විසිවන ස්වරූපයක් පෙනේ. මේ කල සිට පෙනෙන දර්ශනයකි. සක්මන් මළුවේදීද මට සමහර අවස්ථාවල නිදිපත කර ඇතිවේ. මේ කරුණවලට අනුව මාගේ පරයන්ක භාවනාව ගැන හා සක්මන් භාවන ගැන දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා ගෞරවයෙන් පීක්ෂා කරමි. හොඳයි. මම හිතනවා ඒ කියන්නේ ඉඳගෙන කරන භාවනාවේදී අපිටම නිින්ද යනවා නම් පොඩ්ඩක් ඔය සක්මනටත් දැන් කැමැත් තියෙන හින්දා හොඳට සක්මනක් වැඩුණාට පස්සේ එහෙම්ම සක්මන කෙලවරේ හිටගෙන පොඩ්ඩක් බලන්න අපිට ආනාපාන සතිය නම් හුරු වෙලා තියෙන්නේ කොහොමද මේ හිටගෙන ඉන්න ඉරියව්වේ ආනාපාන සතිය Tamanට වැටහෙන්නේ කියලා. මොකද අර ටිකක් ගැඹුරට යන්න නම් නිශ්චල ඉරියව්වකට අපි එන්න වෙනවා. ඒ නිසා සක්මනේදී එච්චරම මේ ගැඹුරකට දාගන්න අමාරුයි මොකද අපි චේතනාපූර්වකව යමක් කරන නිසා. නිසා සක්මන අපි තුන් පැයක් හොඳට කෙරුණාට පස්සේ කොහොමත් හැබැයි හුස්ම සංසිඳෙන්නත් ඉඩ තියෙනවා. සමන් අනවශ්‍ය වීරයක් යොදන්න නැතුව සාමාන්‍ය විදිහට මේ කටයුත්ත කළා නම් ආනාපානෙත් සංසිඳෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා සක්මන කෙලවරට ගිහිල්ලා හිටගෙන මේ කය හොලවන්නේ නැතුව හොඳට බලන්න දැන් කොහොමද ආනාපානිය ක්‍රියාත්මක වෙන්නේ. Tamanට මේ හිටගෙන ඉන්න ඉරියව්වේ ආස්වාස් ප්‍රසවාස හොඳින් වැටහෙනවද කියලා පොඩ්ඩක් එතනින් පරීක්ෂා කරලා බලන්න. ඊළඟට ඉඳගත්tාම දැන් ඒ කියන්නේ නිදිමත ගතියක් එනවා කියන පමණින්ම නැගිටින්නත් එපා. මොකද සමහර ලාවට ඒ කියන්නේ මේ අපිට හුඟක් වෙන්නේ අර අරමුණ සියුම් වුණාම නිදිමත ගතියකට එන්න පුළුවන්. හැබැයි ඉතින් අපි හැමතිස්සෙම අරමුණ සියුම් වුණ පමණින් නිදිමත ගතිය එනවයි කියලා ඕක තරණය නොකර හැමතිස්සෙම නැගිටිනවා නම් කවදාවත් එතකොට එහාට යන්න හම්බෙන්නේ නැහැ. නිසා කමක් නැහැ පොඩ්ඩක් නිින්ද ගියාවේ. හැබැයි ආයිත් බලනවා ආයි නැගිට වෙලාවට හරි බලනවා කොහොමද මේ සියුම් අරමුණේ නිින්දට වට ගන්න නැතුව ඉන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන එක පැත්තකින් අභ්‍යාසයක් තියෙන්නේ. කොහොමද අරමුණ සියුම් වුණාම අවදියෙන් ඉන්නේ. ඇත්තටම අරමුණ සියුම් වුණාම හුඟක් වෙලාවට අපිට නිින්ද යනවා නිින්ද වැටෙන්නේ. ඒක ඒක ස්වාභාවිකයි. නමුත් ටික ටික ටික මේක අභ්‍යාසය හරහාමයි ඔය පැත තරණය කරන්න වෙන්නේ. නැතුව අපි නැගිටලා ගියා කියලා නම් දිගට දිගට ඒකම නම් කරන්න එච්චරම සාර්ථක නැහැ. නිර්වාණ සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර 7-8ක් පමණ කාලයක සිට භාවනා කරන යෝගියෙක්මි. මූලික කමඨහන පිම්බීම හැකිලිම වන අතර දැනට වසර 3කට පමණ පෙර සිට සීතල, කුණුසුම්, කම්පන චංචල ගති භාවනා කරන අවස්ථාවවලදී පමණක් නොව මුළු දවස පුරාම විශාල ලෙස දැනි දැනි තිබී දවස් තිබේ. වසරක් පමණ මෙම දැනීම තිබුණි. පසුව ඒවා ක්‍රමයෙන් නැති වී ගිය අතර පපුව මැද ප්‍රදේශයේ සියුම් කම්පනයක් ඉතිරි විය. මා දිනකට පැය 3-4ක් භාවනාවේ යෙදෙන අතර පසුගිය වසර දෙක පමණ කාලයේ භාවනාව නිරස විය. වරකට පැය දෙකකට පමණ පසුගිය වසර දෙක කාලයේ පමණ කාලයේ භාවනාව නිරස විය. නිරස විය. හරි. හරි. වරකට පැය දෙකක් පමණ බඳු පමණ වූ පරයන්ක කාලයේ පැයක් පැය භාගයක් පමණට වඩා සිටිය නොහැකි විය. මා භාවනාවෙන් පිරිහි ඇති දැයි නිතර සැකසිතේ. ඇති වූ සැක සංකා ඇති වූ අතර පසුගිය මාස 6ක පමණ කාලයක සිට පරයන්කේ හොඳින් සතිය පැවතුනද හිත සැඟවි ගොස් ඇති ලෙස දැනි දැනි තිබුණි. මාහට භාවනාවද නිින්ද යන්නේද නැත. භාවනාවේදී නිින්ද යන්නේද නැත. එදිනදා ජීවිතයේද හොඳින් සතිමත්ව කටයුතු කිරීමට උත්සාහ කරන අතර ජීවිතය ඊට සැහැල්ලුවෙන් උපේක්ෂාවෙන් ගත වෙන අතර නිතරම සිත දෙස කල්පනාකාරීව ගත කරමි. මේ භාවනා සැසිවාරයේදී දැන් දින 4ක පමණ 5ක පමණ කාල සිට පර්යංගකට වාඩි වී විනාඩි 10ක් 15ක් පමණ ගිය පසු ශරීරයේ ඍජු වී සැහැල්ලු වී යන අතර සිත අරමුණු නොගන්නා බව දැනේ. සිතවිලි පැමිණින්නේ ඉඳ හිටය. ඒ ආවද සිත ඒවා බාර නොගනි. කොතරම් ශබ්ද තිබුණද ඒවා කිසිත් සිත බාර නොගනි. වේදනා නොදැනේ. ඉඳ හිට කම්පන ගති දැනේ. සිත ඔහේ නිදැල්ලේ සංසුන්ව පවතී. කාලයේ පැයක් ගත වුවද මාහට දැනෙනුයේ විනාඩි 10ක් 15ක් පමණ ගත වී ඇති බයයි. එසේ හැදිලි නෑ කියවගෙන මාදි පයේ සිත තබමින් සක්මන් කරන අතර සක්මන පැයක් පමණ හොඳින් සිදුවේ. සමහර අවස්ථාවල අයිස් වතුරේ ඇවිදින ලෙස දැනෙන අතර සමහර අවස්ථාවල පුළුන් උඩ ඇවිදින ලෙස දැනේ. මාගේ භාවනාව ගැනත් ඉදිරියට භාවනා කළ යුතුද ආකාරය ගැනත් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මම හිතන්නේ මේ ඉන්න තත්ත්වයෙන් පැහැදිලි මෙතෙන්දී අපි අර ඊයේත් කීප දෙනෙක් එක්ක කතා කළා වගේ තේරුම් ගන්න තියෙන්නේ අපේ කියන්නේ භාවනාව අපි මුලදී තමයි ටිකක් මෙහෙवला වගේ කරන්නේ. පස්සේ ටික ටික අපි ඒකේ රටාව අල්ලගත්තට පස්සේ විශේෂයෙන්ම අරමුණකින් තොරවත් දැන් හිත සතියෙන් ඉන්න පටන් ගත්තට පස්සේ ඒ පැත්තට තමයි අපි උත්සාහ මේ සහයෝගයක් දෙන්න තියෙන්නේ. පුළුවන් තරම් හිතෙන්ද විතරක වලින් තොරව පවත්වන්න අනවශ්‍ය දේවල් හිතන්න යන්න එපා. ඒ කියන්නේ ප්‍රපංච කරන්න යන්න එපා. පුළුවන් තරම් හිත සංසුන්ව තියන්න. ඊළඟට අපි තුමු මේ தත්ත්වය ඔන්න පරයන්ක භවනාදී ආවනම් පුළුවන් තරම් හිත කියන්නේ මුකුත්ම නොකර ඉන්න. ඒ කියන්නේ ඒ වෙලාවේදී අපි තුමු අරමුණකින් තොරව හිත තියෙනවා. ඒ වෙලාවේදී අපි මොකක් හරි ඇඟිල්ලක් හරි උස්සන්න හදනවා කියන්නේ අනවශ්‍ය විතර්කයක් නැත්නම් අනවශ්‍ය සංස්කරණයක් තමයි තෙන්දි වෙන්නේ. නිසා මේ හරියේදී ඇත්තටම අපිට මුකුත් නොකිරීමේ අභ්‍යාසය තමයි හම්බෙන්නේ. නිසා ඒ මට්ටමට ගියාම මුකුත්ම නොකර ඒ අරමුණකින් තොර ස්වභාවයට හොඳට හිත හුරු වෙන්න දෙන්න. ඊළඟට සක්මනේදිත් බලන්න දැන් මේ හිත අරමුණට දාන්නේ මේ බලෙන්ද කියලා. පොඩ්ඩක් හිතට නිදැල්ලේ ඉන්න දෙන්න. කැමැති අරමුණකට යන්න දෙන්න. සමහරවිට එයා කැමැති කිසිම අරමුණකට නොගිහින් අර පරයන්ක භාවනාවේදී ඉන්නවා වගේම එයා සමහර නිදහසේ ඉඳීවි. මොකක්වත් අරමුණක් අල්ලන්නේ නැතුව නිදහසේ ඉඳීවි. සමහරවිට මේ අපි බලෙන් තමයි මේ පාදයේ දැනෙන ස්පර්ශයට අපි දාලා තියෙන්නේ. ඒ නිසා ඒකත් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. තමන් වමනාවෙන්ද මේ පාදයේ ස්පර්ශයට දාන්නේ නැත්නම් හිත කැමැත්තෙන්ද කරන්නේ? හිත ඔහේ යන්න දුන්නාම හිත කොහෙවත් නොගිහින් නිස්කලංකව තියනවාද? මේ ටික පොඩ්ඩක් හදාගත්තා නම් හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත දෙපා නමද මට දිනපතාම බුද්ධානස භාවනා මම දිනපතාම බුද්ධානස භාවනා කරගෙන යමි. එවිට මට ඉතිපිසෝ ගාථා බොහෝ වාරයක් වරහන් ඇත 250 වාරයක් පමණ සජ්ජායනය කරමි. මෙම බුද්ධානසති භාවනාව කරන පිළිවෙල නිවැරදිදයි පහදා දෙනසේක්වා. ඊට වඩාත් ඵලදායී බුද්ධානසති භාවනා ක්‍රමයක් ඇතනම් දේශනා කර දෙනසේක්වා. ඔව් මම හිතනවා දැන් බුද්ධානසතිය හොඳයි. බුද්ධානසතියෙන් ටිකක් කළා හිතේ එකඟතාවය ඇති කරගන්න. අපිටම අපි දැන් බුදුගුණ නමය කියනවා කියලා ටිකක් තමන්ගේ හිතගත්ත නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. බුදුගුණ නමය පොඩ්ඩක් හිතේ මෙනෙහි කරනවා. මෙනෙහි කළා තමන්ට ඒ තරම්ම වැටහෙන්නේ නැති බුදුගුණයක් අයින් කළා ඔන්න බුදුගුණ 8ක් මෙනෙහි කරනවා. හරි ඔන්න බුදුගුණ තව එකක් අයින් කළා ඔන්න බුදුගුණ 6ක් මෙනෙහි කරනවා. ඒ විදිහට ටික ටික අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා එක බුදුගුණයක පුළුවන් නම් හිත එකඟ කරගන්න. එතකොට Tamanට තියෙන්නේ ඔන්න එක බුදු ගුණයයි. ඒ කියන්නේ අපි තුමන අරහං කියන එක Tamanට හොඳටම ප්‍රියම බුදු ගුණය නම් අන්න ඒ බුදු ගුණය විතරයි දැන් හිත නංවන්නේ. එතකොට ආයේ හිත වැඩි එහෙ මෙහෙ යන්නේ නැතුව තියෙන්න ඕනේ මේ අරහං කියන බුදු ගුණයේම එකඟ වෙලා. හිත ආයේ පිට යන්න හදනවා නම් ආයෙත් පොඩ්ඩක් අරහං කියලා අන්න මතක් කරලා දෙනවා. ආයෙත් ඒ ගුණය තුල හිත පිහිටනවා. ඔය විදිහට අපිට කරගන්න පුළුවන් නම් මේ ආන මේ බුද්ධානුස්සතිය හරහා හිත එකඟතාවයක් සමාධිමත් ස්වභාවයක් හදාගන්න පුළුවන්. ඊළඟට ඒක අතහැරලා හැබැයි ආනාපාන සතියට එන්න. දැන් මේ බුදු ගුණය හරහා මේ හිතේ සෑහෙන එකඟතාවයක් හැදෙනවා, සියුම් භාවයක් හැදෙනවා. ඒ වගේමයි ආනාපාන සතිය වගේ සියුම් භාවනාවකටත් මේක හරහා යන්න දැන් අවස්ථාව තියෙනවා. මොකද මේ මෙතනින් හැදිච්ච එකඟතාවයක් තියෙන නිසා ඒ නිසා හිමීට මේ බුදු ගුණයක් තුල එකඟ වුණාට පස්සේ බලන්න මේ වෙනකොට හුස්ම රැල්ල කොහොමද දැනෙන්නේ කියලා. හුඟක් වෙලාවට ඕක සංසිඳලක් තියෙවි. ආස්වාස ප්‍රස්වාසයත් ඊටාම සියුම් වෙලා සංසිඳලක් තියෙන ඉඩ තියෙනවා. ඒක කිසිම වරදක් නැහැ. ආයි හයියෙන් හුස්ම ගන්න යන්නත් එපා. නාසිකාග්‍රයේ හිත තියාගෙන ඊළඟට බලන් ඉන්න. කියන්නේ බුදුගුණ වැඩුවා, ඒකෙන් එකඟ කරගත්තා. නාසිකාග්‍රයට හිත ගත්තා. නාසිකාග්‍රයේ හිත තියාගෙන දැන් හිමීට බලන් ඉන්නවා. දැන් ආයි බුදුගුණ මෙනෙහි කරන්න යන්න එපා. දැන් බලන්න ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය Tamanට කොහොමද දැනෙන්නේ කියලා. ඊටාම සියුම්ම අපි හිතමු හුස්මක් දැනෙනවා. ඒක ආස්වාසයක් කියලා තේරුම් ගන්න. හන්ට ඔන්න ආයි පිටතට යනවා. ඒක ප්‍රසආසයක් කියලා තේරුම් ගන්න. දැන් පුළුවන් තරම් මනස නිශ්ශබ්ද කරගෙන හොඳට ඒකාග්‍රතාවය පවත්වමින් ආනාපාන සතිය වඩන්න ටික ටික ආනාපානෙට මුල් තැන දෙන්න. බුදුගුණය අපිටම මුලදී පැය භාගයක් විතර ගියා නම් හිත එකඟ කරගන්න. ඊට පස්සේ නම් පැය භාගයක් නම් වැඩි ආනාපාන සතිය ටික ටික ටික ටික ඕක ඕක තව ටිකක් ආනාපාන සතිය විනාඩි 35ක් 40ක් කරන්න. බුදුගුණ පැත්ත පොඩ්ඩක් අඩුවෙන් කර කර ආනාපාන සතියට මුල් තැන දෙන්න. එතකොට අපිට තව එහාට ප්‍රබල පැත්තක් හරහා යන්න පුළුවන්. අන්නාස අවසාන ඉදිරිපත් ලිඛිත ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්සේ ගිහි අපි සැමට දිනපතා දසසිල් සමාදන් විය හැකිද? පැවිදි අයද දිනපතා සිල් සමාදන් වෙනවාද? මා නොදන්නා නිසායි විමසන්නේ. ත්‍රිවන් සන්නේ. මම මේ දසසිල් වල ඉතින් අර මුදල් පරිහරණය කරන්න බෑ. උස්සසුන් හේවා දරන්න බෑ. ඊළඟට තව තියෙනවා මොනවාද කය සැරසීම්, මල් ගඳ විලවුන් ඒවා පැළඳීම්, ඒ වගේ දේවල් මොකක්වත්ම බෑ. සින්දු අහන්න, නටන්න, ගයන්න මොකක්වත් බෑ. ඉතින් ඒ නිසා දසශීලයේදී සෑහෙන තමන් කැපවීමක් කරන්න වෙනවා. මුදල් හදලුත් පරිහරණය නොකර ඉන්න පුළුවන් නම් කරාට කමක් නැහැ. පැවිදි අයද දිනපතා සිල් සමාදන් වෙනවාද? සිල් සමාදන් වෙනවාද? ආ ඒ කියන්නේ අපිට සාමණේර ස්වාමීන් දැන් අපි සාමාන්‍යයෙන් තියෙන්නේ සති දෙකකට වරක් තමයි බුදුරජාණන් වහන්සේ සීලය මතක් කරගන්න කියලා කියන්නේ. ඒක අපි සාමාන්‍යයෙන් පොහොය කරනවා කියලා භික්ෂුන් වහන්සේලා මේ උපෝසත දවස වෙනම තියෙනවා. ඒ කියන්නේ මාසෙකට සාමාන්‍යයෙන් දෙවරක් තමයි යෙදෙන්නේ දවස් 15න් දවස් 14න් වගේ යෙදෙනවා. එතනට තමයි අපි අර වෙනම ප්‍රාතිමෝක්ෂය සජ්ජායනා කරලා එතෙන් තමයි සීලය නැවත මතක් කරගන්නේ. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නේ එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. මම ආනාපාන සති භාවනාව කර කර ඉඳලා මේ පිම්බීම හැකිලීමට මාරු වුණා මතකයි. මතකයි. ඊට පස්සේ පිම්බීම හැකිලිම එක දිගට හරියට කරගෙන ගියා. හරි. ප්‍රශ්නයක් තිබුණෙම නැහැ. ඉක්මනට සංසිඳුනම වේදනාව බලන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක එක විදියට එක එක දවස්වලට වෙන සාමාන්‍යයෙන් සාර්ථකයි කියලා කියන්න පුළුවන්. කියන්නේ සංසිඳෙනවා වේදනාවත්. ලොකුම ඉවසන්න බැරි එකක් වගේ නෙමෙයි නම් එහෙමත් උනා හරි අඩුයි ඇත්තටම කියනවා නම්. ඊගාවට ඒකත් සංසිඳුණා මම සිතට සිත යොමු කරනවා. ඉස්සර කාලේ මම හැමදාම කියනෝ දෝර ගලන්න වගේ සිතුවිලි එනවා කියලා. දැන් එහෙම එන්නෙම නැහැ සිතුවිලි නැති තරම්. හිතී ගමන් දැන් වේදනාවත් සංසිඳිලා සිතුවිලි වලට සිත යොමු කරාම පොඩ්ඩක් අරහින් මෙහෙන් පොඩි සිතුවිල්ලක් එච්චර සිග්නිෆිකන්ට් නැහැ කිව්වොත් හරියි. මොකද? එච්චර මේ ගණන් ගත යුතු නැති වගේ ධර්මයට පොඩිවට තමයි මේ ඒ සිතිවිලිත් එන්නේ. ඒ සිතිවිලිත් නැතුව මම ඊට පස්සේ හිස් බවකින් ඉන්නවා. හරි. එහෙම දැන් හුඟක් කල් ඉන්නවා ඇත්තටම. <laughs> දැන් මට හිතෙනවා මම ටැග් ගලයි කියලා. එතනින් තවත් එහාට වර්ධනයක් නෑ වගේ හිතට ප්‍රශ්නයක් දැන්. ප්‍රශ්නයක් එනවා. <laughs> ඒ සිතිවිලිත් සිතිවිලිත් නෑ මුකුත් නෑ. දැන් මොකද්ද කරන්නේ? නෑ දැන් ඊගාවට මේ නැරෙක තැනම මේ වෙලාවද නැත්තම් මම එතනින් නොදැනුවත්කම නිසා වැරද්දක් කරගන්නවද? ඒක තමයි. ඒ කියන්නේ අපි පුළුවන් තරම් දැන් හිත විවේක වෙන්න වීම හරහා තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ ඒ කියන්නේ හිත ටික ටික අරමුණු වලින් තොරව අනිශ්චිත භාවයකට හුරු වෙන්න ගන්නකොට අපි ඒ පැත්තම තමයි පුළුවන් තරම් අල්ලලා දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ හිත එතකොට එයාටම ආවේනික නැත්නම් එයාටම උරුම වෙච්ච නිදහසක් භුක්ති විඳිනවා. කියන්නේ අපේ අපි දැන් මේ ධර්මදේශනාවලදී පැහැදිලි කරේ ඒකයි. කියන්නේ හිතට තියෙන එයාටම ආවේනික වෙච්ච එයාගෙම විවේකයක් තියෙනවා. නමුත් ඒක ඇත්තට මේ බාහිර අරමුණු හරහා නිකන් කැලිසලා තියෙනවා. ඉතින් ඕක අපි භාවනාව කරා මේ උඩ තියෙන ඒ තට්ටුව අයින් කළා දාලා ආයෙත් අපි මෙතෙන්ට ආවට පස්සේ පුළුවන් තරම් එයාට ඒකම ඇසුරු කරන්න ඉඩ දෙන්න තියෙනවා. හැබැයි ඒක ඇසුරු කරනකොට හැබැයි තාමත් මේ අපි එදිනදා කටයුතු කරද්දී දැන් හොඳ අවධානයෙන් ඉන්න ඕනේ කොහොමද හිත හැසිරෙන්නේ කියලා. අපි හිතමු කතා බහ කරනවා නැත්නම් ඔන්න රෙඩෙක් බලනවා මොන හරි දෙයක් කරනවා. බලද්දී ඔන්න බලන් බලන්න ඕනේ හිත දිහා දැන් හිත කොහොමද වැඩ කරන්නේ. හිත ගැටීමක් ඇති වෙනවද, ඇලීමක් ඇති වෙනවද, තණ්හාවක් වෙනවද, මාන්නයක් වෙනවද, ඊර්ෂ්‍යාවක් වෙනවද මොනවාද මේ හිතේ කොහොමද කෙලස් දුවන්නේ. ඒ නිසා කෙලස් ටික හඳුනා ගන්න පුළුවන් මේ හුඟක් වෙලාවට එදිනදා කාර්යයන් හරහා. ඒ වගේමයි අපි තුමු එදිනදා කටයුතු හරහා හිතේ යම් ආතතියක් ගොඩනැගිලා නම් අපි හිතමු දවසේ යම් වෙලාවක අපි භවනා කරද්ද පටන් ගන්නකොට පොඩ්ඩක් නිකන් කය දිහා සමස්තයක් වශයෙන් බලන්න පුළුවන් කහේ කයේ කොහේ හරි ආතතිගත වෙච්ච ස්වභාවයක් තියෙනවද කියලා. විශේෂයෙන් හිසේ මුහුණේ එහෙම ආතතිගත වෙච්ච ස්වභාවයක් තියෙනවා නම් ඒ කියන්නේ කොහෙන් හරි අර දවසේ දිනදා කටයුතු හරහා එකතු වෙච්ච යම්කිසි ආතතියක් තියෙනවා. ඒ ටික අතහැරෙන්න ඕනේ. ඒ ටික ආයෙත් මේ නැතිලා යන්න ඕනේ. සමනය වෙන්න ඕනේ. එහෙම දවස් නම් ඕන තරම් තියෙනවා. දවස ඉවර වෙන යනකොට ඉන බිල්ට් වෙච්ච ටෙන්ෂන් එකක් වගේ කියලා එහෙම වෙන වෙලාවල් තියෙනවා හැමදාමත් නෑ ඔව් ඒක තමයි වැඩිපුර දවසට නෙමෙයි ගත්තොත් අඩුවේ අඩු අඩුවීමක් තියෙනවා තියෙනවා ඒනට ඒක නම් තවම තියෙනවා ඒවා තමයි ටික ටික තව තව අයින් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ හිතේ ඒ බඳු ඒ දෝමනස්ස ගතියක් නැත්තම් හිත හිර වෙච්ච ගතියක් තද වෙච්ච ගතියක් කොහේ හරි කියන්නේ ආතතිගත වෙච්ච තතියක් තියෙනවා නම් ඒවා ක්‍රමානුකූලව ටික ටික ප්‍රහාණය වෙන්න ඕනේ. ටික ටික අඩු වෙන්න ඕනේ. එහෙනම් හැමදාම දවසේ වෙලාවක් වෙන් කරගෙන ඒ දැනට දවසේ වැඩ කටයුතු හරහා ඒ ඇති වෙන ආතතිය දුරු කරගන්න. අපි තුමු රාත්‍රී කාලේ වගේ කොහේ වෙලාවක ඉතින් තමන් නිින්දට යන්න කලින් ඒ ටික ඔක්කොම සමනය කරගෙන ආයෙත් හිත අර වගේම නිදහස් කරගෙන නිින්දට යන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊළඟට දැන් කෙලස් අපි තුමු මේ දැන් අපි අර ඊයේත් කතා කළා දැන් ක්‍රමානුකූලව අපි මේ නිදහස් ස්වභාවය මුලින් අත්දකින්න සමාධියක් කරහා ගිහිල්ලා ඌමනාවෙන් වීරයක් දරලා. පස්සේ පස්සේ මේ ස්වභාවය පවත්වන්න පුළුවන් ද බලන්න ඕනේ අඩු වීරයකින් අඩු සමාධියකින්. ඒක කරන්න අමාරුයි කෙලස් තියෙන නිසා අපිට. මොකද මේ මේ හිතේ තියෙන පවිත්‍රු භාවය, පවිත්‍ර භාවය බුදුහාඳුරු කියන්නේ මේ කෙලසුන් නිසානේ මේක අපවිත්‍ර වෙන්නේ කියලා. ඉතින් මේක નિરાයාසයෙන් පවත්ව ගන්න බෑ අපිට තාමත්. මොකද තාමත් මේ ආශ්‍රව ධර්මයන් නිසා ඔන්න ආයි හිත ගිහිලා මොනවා හරි අල්ලනවා. දැන් අල්ලන්න දෙන්න ඕනේ. ඒ නිසා දැන් අනිත් කටයුතු කරද්දී දැන් මෙයාට හැසිරෙන්න දෙනවා. තාමත් මෙන්න මේකට යනවා. අන්න තේරුම් ගත්තා. තේරුම් ගත්තා නම් එයා කියන්නේ අපි තේරුම් ගැනීම හරහා ඒක ආපස්සට එනවා. ඒ වගේ තත්ත්වයක් තමයි වෙන්නේ. කියන්නේ අපේ සතිමත් බව දියුණු වෙන්න දියුණු වෙන්න වැඩි වෙලාවක් දැන් පැටලිලා ඉන්නේ නැහැ. මොකද පැටලීම කියන එක දුකක් කියලා තේරෙනවා. පැටලීම පැටලීම හරහා ආතතියක් ගොඩනගෙනවා කියන එක දැන් Tamanට ටික ටික තේරෙනවා. මොකද ඇසුරු කරන්නේ ආතති ආතතියෙන් තොර ස්වභාවයක්. ඔව් ඇත්තටම හදිසි දවසක තමයි එහෙම පැටලි පැටලෙන්නේ. පැටලිලා එහෙම හිටියොත් හුඟක් වෙලා එහෙමනම් හරිම හරිම අඩුයි දැන්. ඔව් ඒක තමයි. ඒ ඒ ඒක තමයි තමන් කියන ආපස්සට හැරලා අපි දුම මාස 3-4ක් ගිහිල්ලා ආපස්සට හැරලා බැලුවාම තමන්ට තේරෙනවා නම් හිතේ දොම්නස් ගතිය දැන් ටිකක් අඩු වෙලා තියෙනවා. අර ආතතිගත වෙන ගතිය ටිකක් අඩු වෙලා තියෙනවා. ඊට වඩා නිකන් තැම්පත් භාවයක් තියෙනවා. ඉතින් නිකන් සාමාන්‍යයෙන් ශාන්ත ස්වභාවයක් තියෙනවා. එහෙමනම් ඉතින් වැඩේ කෙරෙනවා. එහෙනම් දවසක කොච්චරද වෙන්නේ කියලා බුදුහාඳුරෝ කියනවා කියන්න බෑ කියලා. එහෙනම් කාලයක් යනකොට තමයි ආශ්‍රවයන්ගේ ශරීරීමක් පොඩ පොඩ පොඩ වෙනවා කියන කියන්නේ. මේක අපිට يعني ඉක්මනට වෙන්නේ කියලා ක්‍රමයක් කියන්නත් බෑ. කාලයක් යනවා මේකට. ඒ නිසා يعني බුදුරජාන් වහන්සේ දෙන උපමා පවා හරිම يعني කාලයක් ගත වෙන බව පෙන්눔 කිරීමේ උපමාමයි දෙන්නේ. ඒ කියන්නේ මේ අපිට හදිස්සි කරලා කරන්නත් බෑ. ඒ හින්දා අනිත් කටයුතුත් එක්ක යන්න හිත දෙහා බලාගෙන හැබැයි. නිරන්තරයෙන්ම හිත ගැන අවධානයෙන් අනිත් අවදා මේ අනිත් කටයුතු වල තියදෙනවා. එතකොට තමයි මේ දැක දැක දැක මේ කෙලෙස් මතුවෙනවා. කියන්නේ අපි අනිත් කටයුතු යෙදෙද්දී යම් යම් දේවල් මතුවෙනවා. මතුවෙන මතුවෙන වාරයක් පාසා එතන එතන ප්‍රහාණය වෙන්න ඕනේ. එතන එතන භාවනාවක් කෙරෙන්න ඕනේ. දැන් ආයේ ඒ කියන්නේ පරයන්කේ භාවනා කරන අය හිටගෙන මේ ඇවිදිමින් භාවනා කරන අය කියලා ලොකු වෙනසක් නැහැ. ඒකත් සමාන වෙලා ඊළඟට දවසේ උදේ නැගිටින්න ඉඳන් වෙලාවෙ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම්ම හිතගෙන අවධානයෙන් ඉන්න සබහායක් තමයි තියෙන්නේ තියෙන්නේ. භාවනාව දිගට කරගෙන යන එක තමයි කරන්නේ. ඒ කියන්නේ භාවනාව තමයි දැන් ජීවිතේම. <laughs> දැන් ආයේ වෙනසක් නැහැ. කියන්නේ අනිත් කටයුතු කරද්දී හිත ගැන අවධානයෙන් ඉන්න ඕනේ. කරනවා අර සමහර දවසට අර හිතට කැමති තරමට අවස්ථාව නොලැබුණාම ඔව් භාවනා කරන වෙලාව අඩු වුණොත් දවසටත් පොඩ්ඩක් හිතට අමාරුයි. අමාරුයි අර හිත. <laughs> බලන්න භාවනාව අල්ලන් දෙන්නේ කියලා. භාවනාව අල්ලන් ඉන්නේ. ඒකයි. ඒක කරගන්න බැරි වුණාමත් හිතට ඒ කියන්නේ සමහරවල්ට එහෙමත් වෙනවා. කියන්නේ අපි අපි වෙන් කරන් ඉන්නවා අනිවාර්යෙන් 4 ඉඳන් 5ට නම් අනිවාර්යෙන් කරනවා කියලා වෙන් කරගන්න. මොකක් හරි දෙයක් ඉන්න ඕන මග හැරුණාම ඉතින් ඒක හරහා තාතුතියක් එනවා. ඒකක් තේරුම් නැහැ. හිතෙන් කියවෙනු කරුම කියලා කියනවා. <laughs> ඒ කියන්නේ මේ ඒ කියන්නේ සමහරලාට අපි ඒක පවා අල්ලනවානේ. භාවනාව පවා අල්ලනවා. ඉතින් කොහේ ඇල්ලුවත් ඉතින් කෙලස් තමයි. ඉතින් ඒකත් ඔහේ යන්න දීලා එන විදිහට කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ අර කෙරෙන පැත්තට දෙන්නයි තියෙන්නේ. හැබැයි කරන්නත් ඕනේ. ඒක සම්පූර්ණයෙන් මග හැරලා කරන්න බෑ. කරන දවසේ කොයි හරි වෙලාවක තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරගන්න. يعني ඒක නිශ්චිතව මෙන්න මේ පැයමයි කරනවා කියන එක පොඩ්ඩක් දැන් අයින් වෙලා දවසේ කොයි හෝ වෙලාවක තමන් වෙනුවෙන් හුදකලාවක් ඇති කරගන්න. ඒ හුදකලා වෙලාවේදී පුළුවන් තරම් අර දවසේ එකතු වෙච්ච කුණු කුණු ලෝඩ් එක අයින් කළා දාන්න. අයින් කළා ආයෙත් හිත මේ තැම්පත් කරනවා නැත්නම් ආයෙත් අර තරව මේ තමන්ට හුරු පුරුදු විවේකයේ මේ ඉන්න හරිනවා. ඒ කියන්නේ ඔය විවේක ස්වභාවයේ වැඩිපුර ඉන්න ඉන්න ඒ කියන්නේ ටික ටික දැන් කොච්චරද ඉන්න පුළුවන්ද ඒ තත්ත්වේ? පැය භාගයක් පැයක්? පැය භාගයක් ඉන්න පුළුවන්. තව තව එහෙම يعني දැන් මොකක්වත් කරදරයක් නැතුව Tamanට අවස්ථාවකුත් ලැබුණා නම් විවේකීව ඉන්න මුකුත්ම නොකර ඒ විවේක ස්වභාවය හොඳට අත්දක ගන්න පුරුදු වෙන්න ඉඩ දෙන්න. එහෙම ඉන්නකොට තමයි හිතේ තව තව ඒක ටිකක් ගැඹුරට ගැඹුරට යන්නේ. ඒ නිසා ඕකත් පුරුදු කරන්න ඕනේ. පුරුදු වෙනකොට වෙනකොට තමයි ඔතන තව තව හිත හඳුනගන්නේ. මෙන්න මෙහිම ස්වභාවයක් තියෙනවා. මෙන්න මෙහිම ඉන්න පුළුවන්. මේකේ يعني වැඩි දඟලන්නේ නැතුව يعني සමාධි කරන්නේ නැතුව වැඩි වීරයකින් තොරව මට ඉන්න පුළුවන් කියලා අන්න පොඩි පොඩි Tamanට පොඩි පොඩි ක්‍රම ටිකක් අහු වෙනවා. හොඳයි හොඳයි. දරුවන් සම්මයි. නෑ දැක්කාම යනවා. <laughs> නෑ ඒ කියන්නේ හොඳට සතිය දිනුනාට පස්සේ ඒ කියන්නේ සතියේ ප්‍රබලයිනේ. ඒකයි සතියේ වර්ධනයත් එක්ක ඒ කියන්නේ බුදුරජාණන්සේ දෙක දෙපැත්තම පෙන්නනවා සතියයි ප්‍රඥාවයි පෙන්නන්නේ. ඒ කියන්නේ සතිය හොඳට දිනුනාට පස්සේ මේ වගේ විවේක ස්වභාවයක් තුළ උපේක්ෂාවෙන් ඉන්නකොට එයාටම ආවෙනික ප්‍රඥාවක් තියෙනවා. ඊළඟට මතුවනා නම් ක්ලේශයක් ඒ ක්ලේශය මතුවන බව සතියෙන් පෙන්ලා දෙනවා. පෙන්ලා බව පෙන්වලා දුන්නට පස්සේ දැනගන්නවත් එක්කම ඉතින් ක්ලේශය බැහැරලා යනවා. අපි ඒක උනන්දු අපි අල්ලගත්තේ නැත්තම්. අපිට මේ අපිට මොන රාග ස්වභාවයක් ආවොත් ඒකේ ආස්වාදයට අහු වෙලා ඉතින් ඒක ටිකක් ඔහේ තියන් ඉන්න ගියොත් ඔන්න අහු වෙනවා. ඒ වෙනුවට අපි හිතමු ආ තේරුම් ගත්තා මේ ක්ලේශයක් කියලා දැනගත්තා. තමන් ඒකෙන් ආස්වාදයට අහු වෙන්නේ නැතුව ඔහේ යන්න ඇරියනම් ඒක යනවා. يعني අපි يعني එන සිතුවිලි අපි තමයි පෝෂණය කරන්නේ. ඒක තමයි. ඒක ඒක Tamanගේ සතිය මත තීරණය වෙන්නේ. හඳුනා ගැනීම තුලින්ම අයින් වීම හොඳ සතියක් තියෙනවා නම් සිද්ධ වෙනවා. සතිමත් භාවයේ හරහා සිද්ධ වෙනවා. සතිය දුර්වල නම් තව පොඩ්ඩක් ඉතින් උපක්‍රම යොදන්න ඕනේ. අර බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ එක්ක සංකත විදිහට පොඩ්ඩක් බලනවා, පටිච්චසමුප්පන්න විදිහට බලනවා. ඒ වගේ පොඩ්ඩක් තව ටිකක් ප්‍රඥාව පැත්ත යොදනවා. ඊට පස්සේ ඔන්න කඩා ගන්න පුළුවන්. ස්වාමීන් මම දැන් කරන්නේ සක්මන් භාවනාවේ ස්පර්ශයේ Nirodhe පාදයේ ස්පර්ශ වෙන තැන Nirodhe දක්ින් තමයි යන්නේ. ඒක මම කරන්නේ උකුල් ඇටේ සිට මුළු පාදයේම ක්‍රියාත්මක වෙන හැටි. එතෙන්දි මට දැන් අනිත්‍ය කියලා හිතන්න දෙයක් නැහැ. නමුත් ඒකේ තියෙන අනිත්‍යතාවය පැහැදිලි වෙනවා, අවබෝධ වෙනවා. ඊළඟට ඒකේ තියෙන පටිච්ච සමුප්පන්න ගතිය දැනෙනවා. ඊළඟට ඒකේ ඕලාරික සංකත බව ඒවත් දැනෙනවා. එහිම දැන් අර දිගටම කරගෙන යන්න පුළුවන් පැයක්. දැන් ඔබ වහන්සේ මුල දවසක්ද කිව්වේ මේ වටපිට බලමින් යන්න. ඒවත් කරා. <laughs> ඒ ගියාමත් එහෙම අර සතියේ වෙනසක් දැනෙන්නේ නැහැ. ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. ඊළඟට පරියංගි කරන්නේ දැන් මට පරියංගෙට මේ දවස් ටික තව පොඩ්ඩක් කියන්න පුළුවන්. දැන් සක්මනේදී දැන් තාම අර අරමුණත් එක්කනේ ගිහිල්ලා තියෙන්නේ. අරමුණ හිත දාගෙන. දැන් නිකන් ඉන්න දෙන්න. නිකම්ම යනවා. ඔව් නිකම්ම යන්නේ. ඒ කියන්නේ හිතට නිකම් හිතට යන්න දීලා බලන්න කොහෙද යන්නේ කියලා. හිත නිකන් අත්හැරලා දානවා. එහෙමයි. ඒක ඒක ඒක බැලුවද නැද්ද? එහෙම බැලුවා දවසක්. <laughs> <laughs> කොහෙද යන්නේ තාම? දැන් කොහෙද යන්නේ තාම? <laughs> යනවා පිටියෙත් ඇදෙනවා. ඈ? දවසක් දෙකිල්ල පිටියෙත් ඇදෙලක මොකක්වත් අරමුණක් නැතුව ගිහින්. එහෙම වුණා මම පස්සෙන් පස්සට යනවා බලන්න. නෑ එහෙම නම් අවශ්‍ය නෑ. එහෙම අවශ්‍ය නෑ නේ. නෑ නෑ. ඒ කියන්නේ මේ අපි බොහොම සාභාවික ක්‍රම වලටම යන්න තියෙන්නේ. මම ඒව ඔක්කොම කරන්නේ ගෙදරදී සක්මන් කරනකොට මෙහෙදි කරන්නේ. ඔව්. නෑ කියන්නේ කිසිම කියන්නේ මේ මේ අනවශ්‍ය වීරයක් යොදන්න යන්න එපා දැන්. කියන්නේ අඩුම වීරයකින් අනායාසයෙන් කටයුත්ත සිදු වෙන්න හරින්න. අනායාසයෙන් කටයුත්ත කරන අතරේ බලන්න හිත කොහෙද තියෙන්නේ කියලා. හිත අරමුණු නොගෙන හිත උපේක්ෂාවෙන් මේ විවේකයෙන් තියෙනවා නම් ඉන්න දෙන්න. ආයි මුකුත් බලෙන් කරන්න යන්න එපා දැන්. එහෙමයි. දැන් එහෙම නිකම්ම සක්මනට යනවා ගමන් කරනවා. ගමන් කරනවා. ඒ කියන්නේ ඉතින් තමන්ටම ක්‍රම අහු වෙනවා. මම ඒ කියන්නේ දැන් මම කියන්නේ පොඩි පොඩි දෙකක් තම තමන්ට ආවෙන එක යම් යම් ක්‍රම අහු වෙන්න ඉඩ තියෙනවා. ඒකේ වරදක් නැහැ. ඔව්. ඊළඟට පරියංක භාවනාවේ මට විනාඩි 45ක් ඉන්න පුළුවන් අනිමිත්ත සමාධියෙන්. නිමිති නෑ, සිතුවිලි නෑ, එහෙම සමහර දාට ආස්වාස් ප්‍රස්වාසයක් දැනෙනවා. ඔබ වහන්සේ මට කිව්වේ චිත්තානුපස්සනාව වඩන්න කාලය අඩු කරලා. දැන් චිත්තානුපස්සනාව මට දැන් එහෙම ඉන්නකොට සිතුවිලි එන්නේ නැහැ නේ ස්වාමීනි. ඔව් ඒක තමයි. දැන් කොච්චර දවසේ කොච්චරලා ඔය සමාධිය ඉන්නවද? විනාඩි 45ක් ඉන්නවා. 45ක් විනාඩි 45 ඒවා කීයක් ඉන්නවද? ඉන්නෝ පරියංක 4 5ක් ඉන්නවා. වැඩි වැඩි. වැඩි නේ. <laughs> ඊටත් වහන්සේ කිව්වා. මම අඩු කරන්න ඕනනේ. දැන් කියන්නේ දැන් සිතුවිලි එන්නේ නැහැ අපි සමාධිය හුඟක් ප්‍රබල කරනකොට. එහෙමයි. ඔව්. ඒ කියන්නේ විපස්සනා සමාධි ප්‍රබලයි. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවයක අපි තුමු විනාඩි 45ව හතරක් ඉන්නවා කියන්නේ නිමිති ගන්නෙ නෑ හිත ඊළඟ. ගන්නෑ. ගන්නෑ. ඒ හින්දා උතෙන්දී පොඩ්ඩක් ඔච්චර දාන්න එපා. ඒ කියන්නේ ඔච්චර يعني විනාඩි 45 එකක් තියන්න. එහෙමයි. 45 එකක් කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් හිතට යන්න දිදී තමයි කෙලස් ටික තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ හිතට පොඩ්ඩක් කෙලස් ටිකකුත් ඕනේ ඉතින් ප්‍රහාණය වෙන්න නම්. නැත්තම් ඉතින් මේක දන්නේ නැහැනේ කොහෙද යන්නේ කියන්න. ඒ නිසා සමාධිය තියාගන්න ඕනේ විපස්සනාවට ප්‍රයෝජනවත් වෙන මට්ටමකින්. මට්ටමක. එහෙමයි සාමහස්. ඊළඟට දැන් මං චිත්තානුපස්සනාව වැඩෙන වෙලාව තියෙන මං ටිකක් පටිගේට බර ගැටෙනවා. අපි දන්නවා. ආපු දවසෙත් අපි දන්නවා. <laughs> ආපු දවසෙත් නිජනිකේ මාත්‍යත්. නමුත් එහෙම ආම ස්වාමීන් වහන්සේ මට ඉක්මනට එනවා යටි හිත කියනවා ඒක හොඳ නෑ. දැන් ඉස්ස ওই ඉස්සෙල්ල හිටි තත්ත්වෙ කොච්චර හොඳද? හිත සමාහිත වෙලා තිබුණා නේද කියලා මගේ හිතෙන්ම මට මේ අවවාද දෙනවා. හරි. එතකොට මං අර ගතිය අර ඒකයි මගේ අර කේන්ති ගියත් පටි ගියාවත් වැඩි වෙලාවක් තින්නේ නැහැ. <laughs> නැති කියලා යනවා. ඉතින් ඒක තමයි මං දියුණු කරගන්න ඕන නිසා. <laughs> ඒ කියන්නේ පටිගේ නෙමෙයි. තරහකාරයනේ ඒ තමයි. සයින්ස් මං කියන්නේ පටිගේ දිනු කරගන්න නෙවෙයි. ඒ තමයි දැන් ලියනගේ මහත්යයන් තමයි උපදෙස් ගන්න තියෙන්නේ. <laughs> <laughs> ජීවිතේ මහත්කගේ උපදේශ සංසාරේ යන්න ලැබේ. ඔබ වහන්සේ මට සංසාරයෙන් මිගුල වෙන්නයි දෙන්නේ. නෑ, ලියනගේ මහත්ය තමයි පටිගේ අවුස්සන්නේ. අවුස්සන්නේ. ඒකට ලෑනියන්න තියෙන එක අයින් කරන්න. ඒකට තමයි වැඩේ වෙන්නේ. <laughs> නෑ, ඒ කියන්නේ ඇත්තටම මේ ගමනේදී ටිකක් අනිත් අයගේ උපකාරයක්ත් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඇත්තටම මම මෙහි ඉන්නෙම ඒකයි. මෙහි ආවම තමයි මගේ අර කෙලෙස් මතු වෙන්නේ. දැන් මං ගෙදර තනියම ඉන්නේ. එතකොට කෙලෙස් මතු වීමක් වෙන්නේ නැහැ. ඒක හරි. ඒ නිසා මෙහි යාම තමයි කෙලෙස් මතු වෙන්නේ. නමුත් සතිපාසලට සම්බන්ධ වෙන්න දෙව හැබැයි. ඉතින් මං කරන්නේ දැන් මේ කෙලෙස් මට මතු වෙච්ච හැටි මගේ යටිහිත අවවාද කරන. ඒක වැරදි. ඒක එපා. අර සංකත ඕලාරික පටිච්චසමුප්පන් ඒ කරුණ මත මතු කරලා දෙනවා. එතෙදි මම ඒව පාලනය කරගන්න. يعني සිත මගින්ම මගේ හිත පාලනය කරලා දෙනවා. ඒක මම දිගටම හිමම කරගෙන යනවා. හරි. දැන් කියන්නේ කොහොමත් ඒ කියන්නේ අපි කෙලස් ටික තියෙන තාක් විපස්සනාවක් වෙන්න ඕනේ. ඉතින් ඒකදා මේක කොයි වෙලාවෙද සම්පූර්ණයෙන්ම කෙලස් අයින් වෙන්නේ කියන එක ඉතින් හරිම නිශ්චයෙන් කියන්න බෑ. තියෙන තාක් ඉතින් වැඩේ කරන්නයි තියෙන්නේ. ඒ නිසා බුදු ඒකයි මම කලින් කිව්වේ බුධාඳුර උපමා වලට දෙන්නේ තිතාම සූක්ෂම يعني කාලයක් ගත වෙන උපමා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අද පොඩ්ඩක් ඔය බනටත් ඒක කියන්න හිටිය දැම්ම ඔය කිව්වම අගයක් නෑ ඉතින්. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ දැන් ඔය මේ පරස උපමාව කියලා. ඔය කියන්නේ මේ පොරවක් ගත්තාම මේ පොරවෙන් දැන් යම්සි මිනිසෙක් ඉන්නවා මේ ගස් කපලා තමයි යාගේ රැකියාව ඒක. ඊට පස්සේ ආ පොරව අපේකට පාවිච්චි කරනවා. ඒ පොරවම තමයි පාවිච්චි කර කර හැමදාම ගස් කපනවා. ඉතින් හැබැයි යාට කාලයක් යනකොට හිතන්න මේ එයාගේ මේ අත ගෑවිලා ගෑවිලා ගෑවිලා පොරේ මිට ගෙවෙනවා. පොරේ මිට ගෙවුනට පස්සේ යාට තේරෙනවා දැන් නම් මේ පොරෙන් තවදුරටත් ගස් කපන්න බෑ. දැන් අලුත් මිටක් ගහ ගන්න ඕනේ. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන්ද එක දවසක් ඇතුළතදී මේ අත ගෑවීම හරහා කොච්චර මේ මිට ගෙවුනද කියලා. කියන්න බෑනේ. ඒකයි බුදුහාඳුරු කියන්නේ. මේ බඳු උපමා දෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කෙලස් වල ඡේවීම කියන එක වෙනවා. අපේ භවනා හරහා වෙනවා. හැබැයි දවසක් ඇතුළතදී කොච්චර වෙනවද කියන ගැන අපිට නිශ්චය කරන්න බෑ. මේ කාලයක් කරනකොට කරනකොට කරනකොට ආපසර හැරිලා බැලුවාම අපි තුන් මාස 6කට විතර පස්සේ ආපසර හැරිලා බැලුවාම තමන්ට තේරෙනවා නම් තමන් යෙදුන ප්‍රතිපදාව හරහා තමන්ගේ හිතේ කෙලස් අඩු වෙලා තියෙනවා. ඉස්සර තරම් හිත දුම්නස් වෙන්නේ නැහැ. ඉස්සර තරම් හිත ආතතිගත වෙන්නේ නැහැ. හිතේ නිකන් ශාන්ත භාවයක් තියෙනවා තමන් එක්ක ඉන්න ගතියක් තියෙනවා නිදහසක් තියෙනවා කියලා දේවල් තේරෙනවා නම් ඒ කියන්නේ හරියට අපි පාරේ යනවා. පාරේ යනවා. ඒ ටික මම වැඩි දියුණු කර ගැනීම තමයි තියෙන්නේ. ඔබ වහන්සේට පිං. ඔය ඒක තමයි අපිට ඉදිරිපත් වෙන්නේ මොන මොන අවස්ථාද කියන එක ගැන අපිට නිශ්චය කරන්න බෑ. හැබැයි මොන දේ ඉදිරිපත් වුණත් කල යුතු දේ දන්නවා. ඔව්. දැන් කොයි දේ ඉදිරිපත් වුණත් අපිට ඔන්න හිත කැමැති අරමුණු ඔන්න අල්ලනවා. අකමැති අරමුණු වලින් ගැටෙනවා. ඒ අල්ලන වාරයක් පාසා හිත නිදහස් කරගන්න ඕනේ. ගැටෙන වාරයක් පාසා හිත නිදහස් කරගන්න. කරන්න තියෙන ඉතින් ක්‍රියාවලිය වශයෙන් ගත්තොත් කරන්න තියෙන එකම දෙයක් හැබැයි අපි එකිනෙකා වශයෙන් මුහුණ පාන අද්දකින් වෙනස්. ඔය එක තමයි අපි ටික ටික يعني හුරු වෙන්න හුරු වෙන්න අර වැඩි වෙලාවක් ඒවා හිතේ තියාගෙන පාර ගන්න තුව අයින් කරගන්නයි තියෙන්නේ. ඔව්. ඔව්. ඒක හැරි හැරි බලන්න ඕනේ. හැමතිස්සෙම දැන් කොහොමද හිතේ තත්ත්වය කියලා පොඩ නිකන් අර පැත්තකින් බලන ගතියක් තියෙන්න ඕනේ. ඉන්න ඕනේ අනිවාර්යෙන්. ඒකයි අනිත් කටයුතු කරද්දී දැන් අර අපි දැන් ඉස්සර භාවනා කරනවා කියලා පටන් ගන්නකොට ඔන්න පැය භාවනා කරනවා. ඉතින් පැය 23 මාරම ඉතින් අසතියන්නේ. ඉතින් ඒක හරියන්නේ නැහැ දැන්. දැන් ඉතින් සතිය හොඳට දියුණු වෙලා දැන් අල්ල දුන්නාට පස්සේ දැන් අනිත් කටයුතු කරද්දිත් හිත ගැන අවධානයෙන් ඉන්න ඕනේ. එතකොට අනිත් කටයුතු හරහා තමයි මේ හිතේ කෙලස් ටික දැන් පේන්න ගන්නෙ. එතකොට තමයි එතන එතන දැක දැක ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඒකනේ බුදුහාඳුර කියන්නේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. එතන එතන ඇති වෙන මේ ස්වභාවයන් එතන එතන විපස්සනා වෙන්න ඕනේ. කියන්නේ ඇත්තරම මෙහි අපි භවනා ශාලාවක වාඩිලා හරමේ කරන්නේ නිකන් පුහුණුවක් වගේ දෙයක්. නමුත් ඇත්ත වශයෙන්ම නිවැරදි ප්‍රායෝගික භාවනාවක් වෙන එදිනදා ජීවිතයේ අනිත් කටයුතු කරන අතරදී හිත දිහා බලාගෙන එතන එතනදී අපේ හිත බේර ගන්න පුළුවන් නම් කෙලස් වලින් ආතතිගත නොවි තියා ගන්න පුළුවන් නම් අන්න එතන තමයි නිවැරදිම ප්‍රායෝගික භාවනාවක් වෙන්නේ. වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දන්නවනේ දැන් තමන්ගේ කියන්නේ කට්ට පැනගෙන එනවා කියලා දන්නවනේ. <laughs> එතකොට ඉතින් අපි නවත්තලා හිත බේර ගන්නයි තියෙන්නේ. අපේ සීමාවන් අපි දැන එක පැත්තකින් අර හොඳටම ඉතින් කෙලස් නැත්තම් ඉතින් ඔකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ තාම ඉතින් මේ කෙලස් නැත්තුව නෙමෙයිනේ කෙලස් තියෙනවානේ. ඉතින් ඒ හින්දා පරිසම් වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. මේ ස්වාමීන් වහන්සේ අර සතර දාසුන් වහන්සේලා සතර මහා දාතුන් වහන්සේලා ගැන කිව්වහම මේ මම මේක ඒක මට පොඩ්ඩක් පටවි ආයේ මේක පොඩ්ඩක් පහදලා දුන්නු. නෑ ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඔන්න වාඩ්ලා ඉන්නවා. දැන් වාඩ්ලා ඉන්නකොට දැන් මේ ධනහිස් දෙක වදිනවනේ පොළවේ. පොළවේ. තද ගතියක් දැනෙනවනේ. එතන තියෙන්නේ පටවි ධාතුවේ ක්‍රියාත්මක වීමක්. ඊළඟට අපි හිතමු දැන් ওই තද ගතියට අමතරව ඔතන නිකන් අපි හිතමු මේ ටයිල් පොළවේ නම් අපි ඇල්ලුවේ එතන සිසිල් ගතියක් දැනෙනවා. එතන තියෙන්නේ තේජෝ ධාතුවක්. يعني මේ ධාතු හතර අපි තේරුම් ගන්න ඒගොල්ලන්ගේ ලක්ෂණ හරහා. පටවි ධාතුව නම් ඔන්න තදයි. තද ගතියක් අපිට කොහේ හරි දැනෙනවා නම් එතන දැනෙන්නේ පටවි ධාතුව. නැත්තම් අපි තුමු රළු ගතියක් කොහේ හරි දැනෙනවා නම් ඒත් පටවි ධාතුවමයි. ඊළඟට කොහේ හරි බර ගතියක් තේරෙනවා නම් බරයි කියලා කියන්නේ ඒත් පටවි ධාතුවමයි. ඉතින් ඒ වගේ තමයි අපි ධාතුන් තේරුම් ගන්න. ඊළඟට උණුසුම සිසිල අරහා තමයි තේජෝ ධාතුව කියලා කියන්නේ. ඊළඟට දැන් වතුර ස්වභාවය, ගලාගෙන යන ස්වභාවය, අන්න ඒක ආපෝ ස්වභාවය. ඊළඟට මේ හුලං නැත්නම් චලණය වෙන ස්වභාවය, පිම්බෙන ස්වභාවය, හැකිලෙන ස්වභාවය, ඒ ඔක්කොම ඇවිල්ලා වායෝ ධාතුව. ඉතින් ඇත්තරම මුළු භෞතික ලෝකයම ඔය ධාතු හතරෙන් විස්තර කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ එතකොට මේ අපි හුස්ම රැල්ලක් ගැන බැලීමු වෙන්නේ නැහැ නේද? නෑ ඒක තමයි ආනාපාන සතිය මුලින් වඩද්දී අපි සාමාන්‍යයෙන් එක පාටම ධාතු පැත්තට යොමු කරන්නේ නැතුව පොඩ්ඩක් එතන හිත පිහිටව ගන්නවා. පිහිටවගෙන අපි තුමු සතිය දියුණුනාට පස්සේ අපි තුමු දැන් හොඳට හුස්ම රැල්ල සියුම් වෙලා තියෙන්නේ. සියුම් වෙලා අපි තුමු දැනෙන්නේ පොඩි දෙයක් නම් ආස්වාස ප්‍රස්වාස පවා වෙන් කරගන්න බැරි තරමට සියුම් වෙලා නම් අපිට ඕන නම් ඒකෙනුත් ධාතුවක් ධාතු ස්වභාවය මතු කරගන්න පුළුවන්. ඔව්. හොඳයි. හොඳයි. හොඳයි එහෙනම් අපි දැනට නතර කරමු. අදත් අපි පැයකුත් විනාඩි 15ක වගේ සාකච්ඡාවක් නිරත වුණා. නැවතත් අපි සවස් 5ට ධර්මදේශනාවත් එක්ක මුණ ගැසෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.